බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මය අපේ ජීවිතයට එකතු කර ගැනීමේ අරමුණ මුල් කරගෙන ඔබ සියලු දෙනාම මේ සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උතුම් සත්‍ය ධර්මය අද බොහෝ වෙලාවට විවිධ අයගේ විවිධ මතවාද අදහස් සමග තමයි අපට අහන්නට ඉගෙන ගන්නට ලැබිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒ බුද්ධ වචනය ඒ ආකාරයෙන් යම් කිසි කෙනෙක් ඉගෙන ගන්න නැතිනම් එයා මේ ශාසනය අතුරුදහන් කිරීමට දායක වෙන කෙනෙක් කියලා. අංගුත්තර නිකායේ දුක නිපාතේ පැහැදිලි කරනවා පද පිළිවෙලට, ව්‍යංජන පිළිවෙලට, අනුපිළිවෙලට මේ ඉගෙන ගන්න නැත්නම්, හදාරන්න නැත්නම්, ඒ පිළිවෙලට ගන්න නැත්නම්, එහි අර්ථය ගන්නෙ නැතිනම් අන්න එයා මේ ශාසනය අතුරුදහන් කිරීම සඳහා යොමු වෙන කෙනෙක් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් බුදුරණවහන්සේ පෙන්වපු නැති දෙයක් බුද්ධ වචනය හැටියට ඉස්මතු කරනවා නම් එයා බුදුරණවහන්සේට ගරහන කෙනෙක් කියනවා. ඒ වගේම ගැඹුරු අර්ථය ඇති දේ ගැඹුරු අර්ථය ඇති බවත් සරලව දේශනාව අහපු පමණින් තේරෙන දේ සරල දෙයක් හැටියටත් කෙනෙක් ප්‍රකාශනකොට ගැඹුරුන් ඉස්මතු වෙන ඇතන් සූත්‍රයේ දේශනාව අහපු ගමන් එහි අර්ථය හම්බ නොවෙන අර්ථය පමුණුවා ගත යුතු නැත්නම් අර්ථය තේරුම් ගත යුතු නුවණින් විමසහ තවත් විපාදක කරගෙන තේරුම් ගත යුතු කාරණාව සරල හැටියටත් සරල දේ ගැඹුරු හැටියටත් පෙන්වනවා නම් එයත් බුදුරන් වහන්සේට ගරහන දෙයක් කෙනෙක් බව පෙන්වා දෙනවා. එහෙමනම් බලන්න අපි කතා කරන ඉගෙන ගන්න මේ ධර්මය අපි ඒ විදිහටම ගත්තේ නැතිනම් අපි එක පැත්තකින් ශාසනය යතුරුදහන් කිරීමට තව පැත්තකින් බුදුරණවහන්සේට ගැරහීමකට ලක් කරන බව මතක තියාගන්න අපට තේරෙන ගලපෙන විදිහකට අපි මේක කතා කරා කියලා අපට හිතෙන කෑලි විතරක් සූත්‍රයකින් දේශනාකින් ගත්තා කියලා අපට හිතෙන තේරණ ටික විතරක් අපි ප්‍රකාශ කළොත් එහෙම ඒ වගේම බුදුරණවහන්සේ පෙන්වපු නැති දේවල් පෙන්වනවා කියනවනම් ඒක මේ ශාසනය අතුරුදාන් කිරීමට බුදුරණවහන්සේට ගැරහීමටත් හේතු වෙනවා. ඒ කාරණා හොඳට මතක තියාගන්නට ඕනේ නැත්නම් අපිත් එක පැත්තකින් ශාසනීය විනාශයට බුදුරණන් වහන්සේට ගැරහීමපත් කරන කෙනෙක් බවට පත් වෙනවා. එම නිසා තමයි මේ බුද්ධ වචනේ අනුපිළිවෙලට තියෙන විදිහටම අපි ඉගෙන ගන්නට ඕනෙත්තේ. එහෙම ඉගෙනගත්ත තැනදී තමයි මේ විමුක්ති මාර්ගය සත්‍ය හම්බ වෙන මාර්ගය අපට ඒ බුද්ධ වචනයෙන් හම්බ වෙන්නේ. අද අපි ගොඩක් වෙලාවට කතා වෙන දෙයක් තමයි හිතන දෙයක් තමයි අවබෝධ කරගත්ත කෙනෙක් නැත්තම් රහත් වෙච්ච සෝතාපන්න වෙච්ච කෙනෙක් තමන්ගේ අත්දැකීමක් ප්‍රකාශ කරනවා නම් අපටත් අවබෝධ කරගන්න පහසු වෙනවානේ කියලා. අපි මේ කියමනත් එක්කම මොකද්ද කරන්නේ මොකද්ද අපි තුලින් ගම්මි වෙන්නේ බුදුරයන් වහන්සේ සම්බුදු නෑ කියන එක. බුදුරයන් වහන්සේගේ ධර්මය අවබෝධයෙන් කියපු දෙයක් නෙවෙයි කියන එක. මොකද වෙන කෙනෙක් අවබෝධ කරලා තව දෙයක් කියන එක තුලින් අපට මේක තේරුම් ගන්න අවබෝධ කරන්න පහසුයි කියන්නේම බුදුරයන් වහන්සේ අවබෝධ කරලා නැතුව හිතුමනාපයට කියවපු ටිකක් ඒ සීසනා තුළ තියෙන්නේ. ඒ වගේම බුදුරයන් වහන්සේට වඩා හැකියාව තියෙනවා මේ අපි අපිට කියලා දෙන්න අනිත් කෙනාට. ඒ තුලින් අපි බුදුරන් වහන්සේගේ සම්බුදු බව ඒ වගේම මහා කාරුණික බව මහා ප්‍රඥා බව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා යම් කිසි කෙනෙකුට යම් මේ සත්‍ය ධර්මයක් කියලා දෙන්න අවශ්‍ය නම් කියලා දෙන්න අවශ්‍යතාවයත් සම්පූර්ණයෙන්ම ඇති වෙන්නේ මේ කරුණාව පාදක කරගෙනමයි. ලෝක සත්‍ය දුකින් නිදහස් වෙනවා දකින්න කරුණාව පාදක කරගෙනයි කියලා දෙන්නේ. එහෙනම් ඒ කරුණාව උපරිම තියෙන කෙනාට තමයි ඒ අවශ්‍යතාවය උපරිමයෙන් ඇති වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ. ඒ කරුණාව තුලට ඒ සත්‍ය ධර්මයේ හොඳින්ම දිය හැකි කෙනා වෙන්නේ ප්‍රඥාව උපරිමයෙන් තියෙන කෙනාට. ඒත් බුදුරජාණන් වහන්සේ. එහෙමනම් පින්වත්නි බුදුරයන් වහන්සේ නමකට විතරයි ඒ උපරිම කරුණාවෙන් උපරිම ප්‍රඥාවෙන් යුක්තව නිවැරදිම සහ දිය හැකි උපරිම විදිහට මේ සත්‍ය දිය හැකේ. අන්න ඒ නිසා තමයි මේ ධර්මයේ ඉස්පිල්ලක් පවාපිල්ලක් හරි වෙනස් වෙනවා නම් වෙනස් කරලා කෙනෙක් ප්‍රකාශ කරනවා නම් එයා පින්වතුනි අවබෝධ කරා කියන්න බෑ. එහෙනම් එයා බුදුරජාණන් වහන්සේට වඩා ඉහළ කෙනෙක්. එහෙම අය ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි තමන්ගේ අවබෝධය මේ කියලා දුන්නේ. දැන් අපි අර විදියට හිතන දේ තුළම අපි අපිට අපි තුලින් ගම්ම වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයක් නෙමෙයි තමන් අවබෝධ කරපු දේ නෙවෙයි මේ පොත්වල මේ පොතේ කියලා තියෙන්නේ කියලා අපි හිතන්නේ. ඒ කියන්නේ තව කෙනෙක් ජීවමාන කෙනෙක්ගේ අත්දැකීමක් අහන්න හදන්නේ. ඒ අර පොතේ තියෙන ටිකක්. ඒව කවවත් අත්දැකීම් නෙමෙයි. ඒ බුදුරණවහන්සේගේ අත්දැකීම් නෙමෙයි. ඒ බුදුරණවහන්සේගේ හිතට එන දේවල් කියපුවා. ඔන්න ඔය චෝදනාවට ලක් වෙනවා. එන හොඳට මතක තියාගන්න මේ ලෝකේ යම් කිසි කෙනෙක් පුජ්‍යලික අධ්‍යක්ීමකින් ධර්මයේ කතා කරනවා නම් මේ විදේශනා කරපු ධර්මයට ඉල ඉස්පිල්ලක් පාපිල්ලක් හරි වෙනස් වෙනවා නම් එයා බුදුරන් වහන්සේ ප්‍රකාශ කරපු ඒ සත්‍ය අවබෝධ කරලා නැහැ. මොකද වෙන කෙනෙකුට ওই ඔයිට එහා දෙයක් කියන්න බෑ. කිය හැකි උපරිම දේ තමයි ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ වගේ මේ ධර්මයේ මුල්මෙදාක පිරිසිදුයි. ඒකයි අනුපිළිවෙලට ඉගෙන ගන්න කියන්නේ. යමෙක් අනුපිළිවෙලට ඉගෙන ගන්නේ නැතිනම් එහි අර්ථය තේරුම් ගන්නේ නැතිනම් එයා ශාසනය අතුරුදහන් කරනවා කියලා කියන්නේ අන්නේ නිසායි. එහෙනම් බලන්න තම තමන්ගේ ජීවිත පැත්තට හැරිලා අපි මොකද්ද බුදුරණවහන්සේගේ ධර්මය එක කරන්න කියලා. අද ගොඩක් අයට ධර්මය දකින්න බෑ කියන්නේ අනේ අපිට තව කවුරු හරි කියන දෙයක් ඕනේ. පුජ්‍යලික අධ්‍යක්ීමකින් කියන දෙයක් ඕනේ. වෙන විග්‍රහයක් කියන දෙයක් ඕනේ කියලා හිතන්නේම ඇයි මේ බුදු දේශනාවේ ඒ පිළිවෙලට අධ්‍යයනය කරන්නේ නැහැ. ඒ සම්බුද්ධත්වයේ තුල තියෙන සම්බුදු බව පිළිගන්නේ නැහැ. ශ්‍රද්ධාව නැහැ. එහෙනම් අපි බුද්ධ වචනයක් ඉගෙන ගන්න තැනදී ඊටාම පරිසංගනට ඕනේ. බුද්ධ වචනයක් විස්තර කරන තැනදී ඊටාම පරිසංගනට ඕනේ. බුද්ධ වචනය අපේ ජීවිතයත් එක්ක තේරුම් ගන්නකොට අපි ඊට අනුවම බලන්නට ඕනේ. අද අපිට මේ ධර්මය හම්බ වෙලා තියෙනවා. හැබැයි මේ හම්බෙච්ච ධර්මය අපි නිවැරදිව අපේ ජීවිතයට ගත්තේ නැත්නම් සමහර වෙලාවට අපි පොතක තියෙන දැනුමක් විතරයි සමහර වෙලට ඒකත් හරියට නැහැ. නිවැරදිව ගන්න ඒ බුද්ධ වචනේ නිවැරදිව ඉගෙන ගන්න ඕනේ. ඒ සඳහා තමයි ඔබට මේ සවන්ට සිසිලස සාකච්ඡාව ඔස්සේ මජ්ක්‍ධිම නිකායේ විවරණය අපි කරන්න පටන් ගත්තේ. ඒක නිසා මෙහි අර්ථය තේරුම් ගන්නකොට තව දෙයක් පාදක කරගන්න එපා. අර්ථය තේරුම් ගන්නකොට පිළිවෙල බලන්න. මේතෙන්ට එහා වෙන කිසිම විග්‍රහයක් දෙන්න එපා. ඒක පුජ්‍යලික අධ්‍යක්ීමක් කියලා අපි වෙනස් දෙයක් කියනවා නම් අපි එනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙන්නේ නැහැ. මේ කාරණු ටික හොඳට මතක තියාගෙන අපි අදත් ඒ බුද්ධ වචනයක් ඉගෙන ගනිමු. අද අපට තියෙන්නේ සල්ලේක සූත්‍රය. සල්ලේක සූත්‍රය නම් මේ පින්වතුන් අහලත් තියෙනවා මම හිතන්නේ. අපි බලමු මේ බුද්ධ වචනය තුළදී කොහොමද මේ සල්ලේක සූත්‍රය විග්‍රහ කරන්නේ. සල්ලේක කියලා කියන්නේ කෙලෙස් නැතිවීම පිළිබඳවයි දේශනා කරන්නේ. මෙන්න මෙහිමයි මම ඇසුන ඇසුවේ කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරපු ආකාරය ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා. භාග්‍යතුන් වහන්සේ අනාථ වින්දික ආරාමයේ වැඩ වාසය කරන කාලේ මහා චුණ්ඩ ස්වාමීන් වහන්සේ සවස් කාලයේ විවේකයෙන් නැගිටලා භාගතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසව වාඩි වෙනවා. වාඩි වෙලා භාගතුන් වහන්සේගෙන් අහනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. යයිමා බන්තේ අනේක විಹಿತා දිට්ඨියෝ ලෝකේ උපජ්ජಂತಿ අත්වාද පටිසංයුක්තාවා ලෝකවාද පටිසංයුක්තාවා ආදිමියව නුකෝ බන්තේ විකුණෝ මානසිකරවතෝ ඒව මේ තාසං දිට්ඨිය නම් පහනං හෝති ඒව මේ තාසං දිට්ඨිය නම් පටිනිස්සග්ගෝ හෝති බුදුරණවහන්සේගෙන් අහන්නේ මොකද්ද ස්වාමීනි මේ විඩාකාර දෘෂ්ටි ලෝකයේ උපදිනවා මේ ආත්මය එකතු වෙච්ච ආත්මය හා සම්බන්ධ වෙච්ච තම මේ ලෝකය හා සම්බන්ධ වෙච්ච මේ ආත්මය හා ලෝකය හා සම්බන්ධ වෙච්ච විවිධ දෘෂ්ටි උපදිනවා. භික්ෂුවකගේ මුලින්ම දුරවන්නේ පළමුවෙන්ම මොකක් මෙනෙහි කොහොම මෙනෙහි කරනකොටද මේ දෘෂ්ටි නැතිවීමද පළමුවෙන් කුමන දෘෂ්ටි තීමද සිදුවන්නේ කියලා බුදුරන් වහන්සේගෙන් මේ චුන්ද ස්වාමීන් වහන්සේ අහනවා. ඒ අවස්ථාවේ බුදුරණවහන්සේ දේශනා කරනවා යයිමා චුන්ද අනික විහිතා ද්විතියෝ ලෝකේ උපජ්ජන්ති අත්වාද පටිසංයුක්තාවා ලෝකවාද පටිසංයුක්තාවා මේ ලෝකේ ආත්මවාද සහ ලෝකවාද වශයෙන් දෘෂ්ටි උපදිනවා යත චේතෝ චේතාදිත්‍ය ද්විතිය උපජ්ජන්ති යතච අනුසේන්ති යතති සමුදාචරಂತಿ තං මේ තමම නේසමස්මින් නමේසවත්තාති ඒව තථා බුද්ධ සමපඤ්ඤ පසතෝ ඒව මේතා සානං දිට්ඨිනම් පහානං හෝති ඒව මේතා සානං දිට්ඨිනම් පටිනිසග්ගෝ හෝති මුලින්ම දුර වෙන දේ තමයි මේ ලෝකයේ මේ දෘෂ්ටි වලට යොමු වෙලා ඉන්න ආත්මවාදී සහ ලෝකවාදී එකතු වෙච්ච ආත්මවාදී ලෝකවාදී කියලා කියන්නේ පින්වතුනි මේ ලෝකේ මම පාදක කරගෙන මම මුල් කරගෙන දෘෂ්ටි තියෙනවා. ඒ වගේම ලෝකය සමහර අය මම කියන කාරණාවට එහා ගියපු මේ මගින් වෙන්ව ලෝකයක් පිළිබඳව ඒ ලෝකවාදී පිළිබඳ දෘෂ්ටි තියෙනවා. මෙන්න මේවා කෙරෙහි යත් චේතා දිට්ඨිය උපජ්ජන්ති යත් අනුසේති. මෙන්න මේ දෘෂ්ටි මෙන්න මේ අනුසය මේ හැසිරීම මේවා තං නේතම් මම නේසු හමස්මි නමිසු වත්තාති වෙන්න මේවා මම නොව මගේ නොව මට අයිති නොව කියලා යථා භූතං සම්පඤ්ඤායි පස්සතෝ හටගත් දේ ආකාරي මන නුවණින් දකිනකොට මෙය මම නොවන බව වති නොවන බව මට අයිති නොවන බව දකින තැනදී මනානුවන. ඔන්න එතනේ තමයි මූලිකින්ම මුලින්ම මේ දෘෂ්ටි ප්‍රහාණයලා යන්නේ දෘෂ්ටි දුර වෙලා යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ චුන්ද ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනවා. එතකොට එහෙනම් මුලින්ම අපට තේරුම් ගන්න තියෙන කාරණාව තමයි මේ මූල ආරම්භය නැත්නම් පටන් ගැනීම ඉස්සෙල්ලාම මෙතන ආදිමේව කියලා මහාන මූලිකවම පටන් ගැනීමෙන්ම මෙන්න මේ දෘෂ්ටිය තමයි දුර වෙනට ඕනැත්තේ. යථාර්ථ වශයෙන් දකිනකොට මම නොවන බව, මගේ නොවන බව, මට අයිති නොවන බව තමයි නුවණින් යුක්තව දකින්න තියෙන්නේ. එහෙම දැකීම තමයි බුදුරන් වහන්සේ පෙන්වන සත්‍ය. අද අපි ගොඩක් වෙලාවට මෙන්න මේ මූලාරම්භය පිළිබඳව දන්නේ නැහැ. අපි ඒකට යොමු වෙන්නේ නැහැ. මේ දේශනාව හරිම ලස්සනයි. මේ දේශනාව තුළ විග්‍රහය අපි ඉගෙන ගන්නකොට අපට හිතා ගන්න බැරි සුන්දර කරුණු ටිකක් හම්බ වෙනවා. දැන් මම මුලින්ම පැහැදිලි කරා මේ බුද්ධ වචනේ මුලැමැදාග පිරිසිදු පිළිවෙල ගැළපීමක් එක්ක තියෙන වැඩ පිළිවෙලක් තියෙන විග්‍රහයක් කැලෙන් කැලල වෙනස් වෙනස් විදිහට නෙමෙයි තියෙන්නේ මේක අනු පිළිවෙලකට ලස්සනට ගැළපීමක් තියෙනවා එතකොට එහෙනම් මේ ගැළපීම මේ බුද්ධ වචනේ තුලින් අපට හම්බ වෙන්නට ඕන එකයි පිළිවෙලට ඉගෙන ගැනීම සහ එහි අර්ථය ගැනීම මේ ශාසනය අභිවෘද්ධියක් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ චුන්ද ස්වාමීන් වහන්සේට කියනවා තානංකෝ පණේතං චුන්ද විජ්ජතියං ඉදේකච්චේ බිකු විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලෙහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජප්පිට සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරියං විහෙරෙය්‍ය තසේ මස සල්ලේ කේන විහෙරාමිති නකෝ පණේතං චොණ්ඩ අරියස විනේ සල්ලේකා උච්චාන්ති දිටදම සුඛ විහාරා ඒති අරියස විනේ උච්චාන්ති බුදුරණවහන්සේ ප්‍රකාශ කරනවා ආනන්ද චොණ්ඩ මේ යම් කිසි භික්ෂුවක් කාමයන්ගෙන්ව අකුසල ධර්මයන්ගෙන්ව විතක් ਵਿਚාර සහිත ප්‍රතිසුඛයෙන් යුක්තව ඇතිවෙච්ච පළවෙනි ධානයෙන් යුක්ත වාසය කරනවා. එයාට හිතෙන්න පුළුවන් මේක කෙලස් දුරු වීමෙන් යුක්ත වාසය කිරීමක් කියලා. මට කෙලස් දුරු වෙච්ච බව හිතෙන්න පුළුවන්. නමුත් චුන්ද මේ කෙලස් දුරු වීමක් නෙවෙයි. මේක මේ ආර්ය විනී සැපසේ වාසය කිරීම කියලයි ditthadama සුඛ විහරණයේ පිණිසයි කියලයි විග්‍රහ කරන්නේ. දැන් මෙහිම දෙයක් ඇයි බුදුරජාණන් වහන්සේ මේකත් එක්ක මේ පෙන්වන්නේ? අහන්නේ ප්‍රතිපදාවක් නේ. මේ මුලින් මුලින්ම අහන්නේ මේ දෘෂ්ටි දුරවන මූලි ආදි මේව මූලාරම්භයේ ඉඳලම කොහොමද මුලින්ම මේක දුරවන්නේ කියලා මෙහිම විග්‍රහයක් තමයි අහගෙන යන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අදත් එහෙම හිතෙනවා යම් කිසි කෙනෙක් පළමු ධ්‍යානයට උපදවාගෙන වාසය කරන තැනදී ඔහුට මේ කෙලෙස් දුරු වෙච්ච බව ඒක ආර්යවෙනී කෙලෙස් දුරු වීමක් නෙවෙයි ආර්යවෙනී සැපසේ වාසය කිරීමක් කියනවා දැන් මුලින්ම පටන් ගත්තේ කෙලෙස් නැත්නම් මේ දෘෂ්ටියත් කෙලෙස් යන්නේ මේ කෙලෙස්ේ දුර වෙන මූලාරම්භය ප්‍රකාශ කරේ දේශනා කරේ හැබැයි ධානයකට යමුනා කියලා ඒකනම් කෙලෙස් දුර වීමක් නෙවෙයි කියනවා ඒ විදිහටම දෙවන ධානය තුන්වෙනි ධානය හතරවෙනි ධානය මේ හතරටම පැහැදිලි කරනවා මෙන්න මේක කෙනෙකුට හිතෙන්න පුළුවන් කෙලෙස් දුරු වෙච්ච බව. නමුත් ආර්ය විනය නම් මේ කෙලෙස් දුරු වීමක් නෙවෙයි. ditta ධම්ම සුඛ විහරණයක් කියනවා. ඒ ditta ධර්මයේ සැප සේවාසය කරන. නමුත් මේ ලෝකයට හිතෙන්න පුළුවන් ලෝකයා හිතනවා මේක මේ කෙලෙස් දුරු වීමක්. එහෙනම් කෙලෙස් දුරු වීමක් කියන එක දැන් අර මුලින්ම පැහැදිලි කරා මූලාරම්භයේම මේ දෘෂ්ටි ප්‍රහාණය කිරීමක් පිළිබඳව. ඒක තමයි මූලිකම දේ. යථාර්ථ වශයෙන් දකිනකොට මම නොවේ මගේ නොවේ කියලා ගැනීම. දැන් අද අපි සමහරලාවට අපට හිතන විග්‍රහ කරනවා. අපට හිතන විග්‍රහ කරන්න ගියොත් අපට ගැළපෙන විග්‍රහ කරන්න ගියොත් අපි ගොඩක් වෙලාවට මේ ශාසනේ ගොඩක් වෙලාවට නෙමෙයි ඇත්තට මේ ශාසනේ ප්‍රතිපදාව ඉස්මතු නොවන විදිහේ දෙයක් අපි කියන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මේ ධ්‍යාන නැතුව දකින්න බෑනේ. හැබැයි හොඳට මතක තියාගන්න අපි ਸਰවඥ නෑ. අපි මහා කරුණික නෑ. අපට මහා ප්‍රඥාව නෑ. බුදුරජාණන් වහන්සේට තමයි මේ සියල්ලක්ම තියෙන්නේ. බුදුරන් වහන්සේ ප්‍රතිපදාව ප්‍රකාශ කළා. කොහොමත් දේශනාව තුළදී හම්බ වෙනවා සත්‍ය දකින අවස්ථාව කියලා කියන්නේ සිත වික්ෂිප්ත බවක් නෙමෙයි. සිහිය නැති බවක් නෙවෙයි. හැබැයි බුදුරණවහන්සේ ප්‍රකාශ කරන්නේ ආ පළවෙනි ධ්‍යානයේ ගිහිල්ලා ඊට පස්සේ දෘෂ්ටි ප්‍රහාණය කරනවා කියලා කියන්නේ නැහැ. අඩමතර මේ පළවෙනි ධ්‍යානයේ කෙලස් පිරවීමක් කියලා කියන්නේත් නැහැ. හතරවෙනි ධ්‍යානයේ දක්වාම කියනවා මේ කෙලස් දුරවීමක් නොවේයි කියලා. ආලාරකාරය මුද්දකරාම පුත්ත හිමත් හිතන් හිටියා කෙලෙස් දුරු වුණායි කියලා. නමුත් කෙලෙස් දුරු වුණේ නැහැ. දැන් අරූප සමාපatti ගැන ප්‍රකාශ කරන්නේ ඊට පස්සේ ආකාසානංචායතනේ විඥානංචායතනේ ආකින්චඤ්ඤායතනේ නියසඤ්ඤාන සංඥායතන ගැන විග්‍රහ කරනවා. තානංකෝ පණිතං චුන්ද විජ්ජති යං දේකච්චේ බික්ඛු සබ්බසෝ ආකින්චඤ්ඤායතනං සමතික්ඛම්ම නේව සංඥානා සංඥායතනං උපසම්පජ්ජ විහෙරියං මේ නේව සංඥානා සංඥායතන ආදී මේ අරූප සමාධි තුල හතරම විග්‍රහ කරනවා. උපදවාගෙන වාසය කරනවා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කෙලෙස් දුරු වීමක් කියලා. නකෝපනිතං චුන්ද ආර්යස විනේ සල්ලේකා උච්චන්ති ආර්ය විනේ මේ කෙලෙස් දුරු වීමක් නෙවෙයි චුන්ද. සන්තායති විහාරාර්යස විනේ මේක සාන්ත විහෙරණකාරී විනේ. රූපාවචර සමාධිය වලට කියන්නේ ධිරදම සුඛ විහරණය කියලා. අරූපාවචර සමාධිය වලට කියන්නේ සාන්ත විහරණයක් කියලා. මොකද ධිරදම සුඛ විහරණය කියනකොට සැපසේ වාසය කිරීම කියන කාරණාව අන්තර්ගතයි. නමුත් අරූප සමාධි තුල කතා කරන්නේම සැපයක් එක්ක වාසය කිරීලක් නෙවෙයි උපේක්ෂා සහගත විහරණයක්. ඒකයි මේකට පැහැදිලි කරන්නේ. මේක සාන්ත විහරණයක්. එහෙමනම් හොඳට බලන්න හිතලා ලෝකේ ලබන්න පුළුවන් උපරිම සමාපatti ටික තමයි මේ අරූප සහ රූප සමාපatti ටික. මේ කොච්චර උපදවාගෙන වාසය කරත් එය කෙලස් දුරු වීමක් නොවන බවත් ඒ ආර්ය විනයේ සැපසේ වාසය කිරීමක් පමණක් බවත් බුදුරයන් වහන්සේ දේශනා කරනවා. අපට මේ තුලින් හිතන්න ගොඩාක් කරුණු තියෙනවා. මුලින්ම විග්‍රහ කරා මේ දෘෂ්ටි ප්‍රහාණය වීම පිළිබඳව. යථාභූත වශයෙන් දකිනකොට දැන් අපි අහනවානේ එතකොට යථාභූත වශයෙන් දකින්න මෙව ඕනෑනේ කියලා. ඇයි අපි මේ මහන්නේ? ඇයි අපි බුදුරයන් වහන්සේ ප්‍රකාශ කරපු විදිය ඉගෙන ගන්න නැතුව අපි මේ තව කෙනෙක් කියපු දෙයක් ඔස්සේ යන්නේ? බුදුරයන් වහන්සේ ප්‍රකාශ කරන යථාභූත ඥානය ඇති වෙන්නේ නුවණින් විමසීමත් එක්ක මේ චිත්ත සමාධියක් ඇති තැනක තමයි. සිහිය ඇති තැනක තමයි. නමුත් මේ විදිහේ සමාධිය වඩලා එකට ගිහිල්ලා කියලා ප්‍රකාශ කරන්නේ නැහැ. එහෙම ප්‍රකාශ කරන තැන්වල තියෙන්නේ ඒ විදිහට ප්‍රකාශ කිරීමක් තියෙන්නේ සමාධි විදර්ශනා කිරීම සම්බන්ධයෙන්. ඒ සමාධි දර්ශනා කිරීම කියලා කියන්නේ ආනජ සප්පාය ආදී දේශනා තුළ තියෙනවා එය විදර්ශනා කිරීම. දැන් අපි හිතන්න අපට දැන් දෘෂ්ටියක් ඇති වුණා. දැන් අපට කාම සංකල්පයක් ඇති වුණා. ඒක විදර්ශනා කරනවා සත්‍ය දකිනවා. ඒ විදිහම දෙයක් අරූප සමාපatti සූප සමාපatti. හැබැයි වෙනස තියෙන්නේ දැන් අපට කාමයන් කියන්නේ අකුසල් අතන ආනින්ජ එකයි වෙනස. එහෙම නැතු වෙන වෙනසක් නැහැ. නමුත් අපි වෙනම වෙනසක් ඔකට දාගන්න හදනවා. අපි හිතන්නේ අනිත් ඒවා ලෝකෙ නෙවෙයි කියලා. ඒකට හේතුව දැන් අපි කාම ලෝකයේත් එක්ක සසඳන නිසා. කාම ලෝකයේත් ලෝකයක් රූප අරූප ලෝකත් ලෝකයක් එකක්වත් ලෝකයෙන් ඈතර වෙච්ච දෙයක් නෙමෙයි. ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕන. ඔන්න එහෙනම් මේ දේශනාවේ විග්‍රහ කරගෙන ආවා මේ රූප අරූප සමාපatti කිසි දෙයක් කෙලෙස් දුරු වීම නොවන බව කෙලස් දුරු වෙන නැත්නම් මූලිකව දෘෂ්ටි ප්‍රහාණය වීම පිළිබඳව මේ යම් කිසි විදියකටද ලෝකය හා ආත්ම වශයෙන් ගත්ත දෘෂ්ටි ඇති වෙන්නේ මෙන්න මේ යථාභූත තන වශයෙන් දකින තන මම නොව මගේ නොව මට අයිති නොව බව දකීම තමයි ඒ දෘෂ්ටි දුරු වීම. එතකොට අපට ආත්මයට සහ ලෝකය සම්බන්ධ වෙච්ච දෘෂ්ටි අපට ඇති වෙන්නේ ඒ දේ නিত্য සැප ආත්ම කියන පදනමත් එක්ක. එහෙනම් ආත්මය සහ ලෝකය කියලා කියනකොට අපට හිතෙන්නේ අපි ඉන්න දෙයකින් වෙන්ව කියලා. අපි මේ ලෝකේ කාමයේ පාදක කරගෙන කාමයක ඉන්න තැනත් ඒ වගේම මතවාද පාදක කරගෙන ඉන්න තැනත් කාමයේ ඉක්මොල රූප අරූප පාදක කරගෙන ඉන්න තැනත් මේ හැම එකක්ම තියෙන්නේ මොකද්ද? ලෝකේ ලෝකයේ තුල මම පාදක කරගත්ත නැත්නම් ලෝකේ පාදක කරගත්ත ලෝකේ හයිකෘතික දෘෂ්ටි. අංගුත්තර නිකායේ පුරුෂගති සූත්‍රයේ පඨම කෝසල සූත්‍ර තුල පැහැදිලි කරනවා මේ ලෝකයේ තුල කතා කරනකොට ලෝකේ පැවැත්මක කතා කරනකොට ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දෘෂ්ටියක් විග්‍රහ කරනවා. ඒ දෘෂ්ටිය තමයි මම නොවේ මගේ නොවේ මට අයිති නැති බව අනාත්මයි කියලා අපි දැන් කල්පනා කරන විදිහට භාවනාවක් හුරු කරන තැනදී හටගන්න දෘෂ්ටිය එක ලෝකයේ දෘෂ්ටියක් ඒකත් දෘෂ්ටියක් වශයෙන් මේ ප්‍රකාශ කරන්නේ කොහොමද එහෙනම් මේ දෘෂ්ටි අපට හිතෙන්නේ අපි වෙන සාමාන්‍ය සමාධියක් වඩන තැන දෘෂ්ටි නෑ කියලා අපට හිතෙන්නේ අපි මේ සාමාන්‍ය ජීවිතේ දෘෂ්ටි නෑ කියලා එතන අපි මම කියලා අරගෙන සක්කායදිට්ඨිය දෘෂ්ටියක් ආත්ම දෘෂ්ටිය දෘෂ්ටියක් ලෝකේ හා එකතුති දෘෂ්ටි මම මම කියලා දෙයක් නොමැති ගැනීම දැන් එතන තවත් විග්‍රහ කරනවා එහිම දෘෂ්ටිය තියෙන කෙනා භවයේ පිළිකුළු කරනවා කියනවා භව නිරෝධයට කැමති වෙනවා කියනවා එහෙම කෙනෙක් හැබැයි ශ්‍රාවකත්වයට ඇවිල්ලා නැහැ භවය පිළිකුල් කරනවා භව නිරෝධයට කැමති වෙනවා. බලන්න කොච්චර සාන්තයිද කියලා. ලෝකයේත් එක්ක බලනකොට එයා දෘෂ්ටියක්. ඒ හැම දෘෂ්ටියකම ඒ දෘෂ්ටිය ප්‍රකාශ කරන බුදුරණාහි යථාභූත වශයෙන් දකින්න කියනවා එහි එම දෘෂ්ටියත් මම නොවන බව. එම දෘෂ්ටිය මොකද්ද මම නොවන බව ගැනීමේ දෘෂ්ටිය. එයත් මම නොවන බව යථාභූත වශයෙන් දකින්න කියන. එතකන් එයා ඒ දෘෂ්ටියෙන්නේ. භව නිරෝධියට කැමතිවන්නේ මම. ඒක අපට හම්බ වෙන්නේ භවයේ පිළිකුල් කරන බව හම්බෙන්නේ මට. අන්න ඒකයි වෙනස. අපි කොහෙන් ගත්තත් ඔය දෘෂ්ටියකට ඇඳෙනවා. නමුත් මේ ශාසනයේ පෙන්වන මේ දෘෂ්ටි නිරෝධය කියන එක, අතහභූත ඥානය කියන එක අපි මේ දැන් සාමාන්‍යයෙන් අපට හිතෙන සංකල්පයකට එහා ගියපු දෙයක්. ඒ දේ සඳහා අපට අවශ්‍යයි බුදු රජාණන් වහන්සේ ප්‍රකාශ කරපු විදිහටම ඉගෙනගෙන ඊට අනුව අපේ චින්තනය මෙහෙවන එක. ඒකයි බුදුරන් වහන්සේ ප්‍රකාශ කරන්නේ යෝනිසෝ මනසිකාරේ සද්ධර්ම ශ්‍රවණේ ඔන්න ඔය ටිකයි මේ මාර්ගයේ දෘෂ්ටි ප්‍රහාණයේදී මූලාරම්භය පාහිරින් ධර්මය ඇහෙන එක ආධ්‍යාත්මයේ යෝනිසමනසිකාරය කරන එක අපට බාහිරින් තව කෙනෙකුගේ අර්ථ විග්‍රහයක් බුදු දේශනාව හැටියට එනවනම් අපට එතන ඇහින්නේ සද්ධර්මයේ නෙවෙයි බුද්ධ වචනේ නෙවෙයි අපි තුල යෝනිසෝ මනසිකාර උත්පාදයට අවශ්‍ය පසුබිම හම්බෙන්නේ. අද අපි දන්නේ ගොඩාක් දේවල් ඒ විදිහේව. අද අපි දන්නේ බුදුරන් වහන්සේ පෙන්නපු මූලික දේ නෙවෙයි ගොඩක් වෙලාවට. ඒ නිසායි පින්වතුනි මේ මුක්ති මාර්ගය වෙලා තියෙන්නේ. අපි මේ විමුක්ති මාර්ගය හරියට අල්ලගන්නේ නැතුව අපි තමහල්ලාවට තවත් විවිධ පැතිවලින් අපේ ජීවිතය අකුසල් එකතු කරගන්න ආකාරවලට යොමු වෙනවා. දැන් අපට හිතෙන්නේ පින්වතුනි ආලාරකාරා මුද්දකරාම් පුත්ත කියන අය නිකන් අපට වඩා පහත් වගේනේ. එයාලා මේ ශාසනයෙන් පිටයි කියන එකනේ අපට හිතෙන්නේ. ඒ කට්ටිය මේ සමාපatti ලැබුවේ නිකන් සාමාන්‍ය වැඩපිළිවෙලක් අපට හිතෙන්නේ නිකන් අර වැරදි ක්‍රමයක් අනුගමනය කරා වගේනේ. එයාලා විමුක්තියක් හෙව්වේ. විමුක්තියක් හොයනද ඒ අදාළ සමාපත්තියට යන්න තමන් හිතපු සමාධිය නැත්නම් තමන් හිතපු හිතපු තැන තුල ආදීනව දැකලා යන්නේ. විමුක්තිය කරා යන ප්‍රතිපදාවකට යොමු වෙන්න කැමැත්තෙන් මේ තමන් දන්න දෙයක් ඔස්සේ ගියේ. ඒ අය එතන නේව සංඥා නා සංඥායතන සමාපත්තිලාභී මේ ලෝකීය ආර්ය ශ්‍රාවක නොවිච්ච අය එක බලනකොට ශ්‍රේෂ්ඨම කෙනා ආර්ය ශ්‍රාවකත්වයට මෙහා ඉන්න ශ්‍රේෂ්ඨමයි දැන් අපි අපට ආර්ය ශ්‍රාවක ලේබල් එක ගහගෙන තමයි අර කට්ටියන් නිඳා කරන්නේ. ආර්ය ශ්‍රාවක කියලා කියන්නේ දර්ශනීය යුක්ත දාර්ශනික යුක්ත කෙනෙක් එක්ක බලනකොට විතරයි අර අය ඊට වඩා පහත් මට්ටමක ඉන්නේ. අනිත් පැත්තෙන් බලනකොට යාලා ශ්‍රේෂ්ඨම පිරිසක්. බුදුරන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වලා ධර්ම දේශනා කරන්න ඉස්සෙල්ලාම බැලුවේ දෙන්නට. එච්චර නෝනක් තියෙනවා. නමුත් එයාලට නැති වාසනාවක් අද අපට තියෙනවා. ඒකයි වෙනස. වාසනාව තිබුණට ඒ එයාලගේ හැකියාව තාම අපි තුලත් නැහැ. අපි ආර්ය ශ්‍රාවකත්වයට පත් වුණොත් තමයි යාලට වඩා එහා ගිය ස්වභාවයකට අපිපත් වෙන්නේ. ඒ වාසනාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන. එනිසා අපට මේ ලෝකේ මොන ප්‍රතිපදා තිබුණත් අපි බුද්ධ වචනියටම ගරු කරනවා නම් ඒක තමයි අපට ඒ ස්වභාවයට ආයතිකම් පිළිවෙල. අනිත් හැම පිළිවෙලක්ම තියෙන්නේ ලෝකයේ තුල ඒ අයගිය ආරාර කාර්ය මුද්ද කරන පුත් වගේ අයගිය දැනට යමු වෙන දෙයක් විතරයි. අනිත් හැම අත්දැකීමක්ම අනිත් හැම කෙනාගේ විග්‍රහය උච්චරයි. බුදුරණාහිසගේ විග්‍රහය විතරයි ඒකෙන් විතර වීමක් තියෙන්නේ. එහෙනම් අපි බුදුරයන් වහන්සේගේ ඒ උතුම් බුද්ධ වචනයක ඉස්පිල්ලක් පාපිල්ලක් හරි වෙනස් කරලා යමෙකුගේ අදහසකට යොමු වුණොත් අපි ඒකට යමු වෙච්ච තැනම අපි මොකද වෙන්නේ? බුදුරණවහන්සේගේ ශාසනය අතහැරෙනවා. බුදුරණවහන්සේගේ ප්‍රතිපදාව අතහැරෙනවා. විමුක්ති මාර්ගය අතහැරෙනවා. ඒ නිසා විමුක්ති මාර්ගයට හැරෙන්න ඉඩ දෙන්න එපා. ඒකයි මෙතන කියන්නේ මේ කාර්ය විනේ සැපසේ වාසය කිරීමක් විතරයි. ශාන්ත විහරණයක් විතරයි. කෙලෙස් දුරු වීමක් නෙවෙයි. අපි කොච්චර කිව්වත් අපට හිතෙන්නේ නෑ මේකෙනුත් කෙලෙස් දුරු වෙනවා කියලාම. එච්චරටම අද අපි ශ්‍රාවකත්වයට එන්නේ නෑ. ඒ නිසා අපි හොඳට ශ්‍රාවකත්වයට ඉන්නට ඕනේ. මේ ලෝකිතාම කලාතුරකින් කෙනෙකුටයි තථාගත ශ්‍රාවකයෙකුට වෙන්න පුළුවන්. ෂණ සම්පත්තියේ ෂණයේ වටිනාකම තේරුම් ගන්න. අපි වෙන විනායකගේ ශ්‍රාවකයෝ වෙන්නයි හදන්නේ. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඔබ ශ්‍රාවකයෙක් විය යුතු බුදුරණවහන්සේගේ මම මේ විදිහ අර්ථකථනය කළත් නැතත් මෙය පෙන්නුවත් නැතත් ඔබ කවදාකවත් මම යම් කිසි විදිහකින් බුදුරන් වහන්සේගේ මේ බුද්ධ වචනේ එක වචනයක් එක ඉස්පිල්ලක් වෙනස් කරලා ප්‍රකාශ කරන්න ගියොත් ඒක පිළිගන්න එපා. මොකද එහෙම කරනවා නම් එතන ශාසනය හම්බෙන්නේ එතන විමුක්තිය හම්බෙන්නේ එතන දර්ශනය හම්බෙන්නේ එතන ශ්‍රාවකත්වය හම්බෙන්නේ එනිසා මේ විග්‍රහය මම මෙතනදී පැහැදිලි කරේ අපි ගොඩක් මේ හිතන් ඉන්න දේවල් නිසා. හැබැයි අපි මේ කියපු කාරණා වටහා ගන්න නුවණින් කල්පනා කරන්න ඕන. ඒක කරන්න ඕන. එහෙම නැතුව කල්පනා කරන්න නැතුව ඉන්න එක නෙමෙයි. නුවණින් කල්පනා කරන්න අවශ්‍ය දේ ඒ ධර්මයේ ඔස්සේ හම්බ වෙනවා. හැබැයි අපි වෙන කෙනෙක්ගේ අදහසක් නැත්තම් වෙන විග්‍රහයකට යන්න කිව්වොත් ඒ කල්පනා කරලා අපි තුලින් ඈත් වෙනවා. සාකච්ඡා කරන්න ඕනේ. විමසන්න ඕනේ. ඉවර නොවෙච්ච අර්ථ ඉවර කරගන්න කතා කරන්න ඕනේ. හැබැයි මේ සියලු විග්‍රහ බුදු දේශනාව හා සැසඳෙන්න ඕනේ. එහෙම නැතුනොත් එහෙම එය විමුක්ති මාර්ගය සඳහා හේතු වෙන්නේ නැහැ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඉදකෝ ඉදකෝ පනෝ චුන්ද සල්ලේක කරණියෝ එනිසා ඔබ මෙන්න මේ විදියට සල්ලේක කරන්න කෙලස් දුරු කරන්න දැන් මෙතන මේ වෙන ප්‍රතිපදාවක් වුණ බලන්න දැන් හරිම ලස්සනයි මේ විග්‍රහය. මේ කෙලෙස් දැන් දැන් අපට හිතෙන්නේ අපි මේ සමාපatti වලට යනකොට කෙලස් දුර වෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ එකක්වත් කියන්නේ නැතුව මෙන්න මෙහෙම විග්‍රහ කරනවා. මෙහෙම කෙලස් කැපීම කෙලස් දුරු කිරීම කරන්න ඕනේ. විග්‍රහ කරන්නේ මොකද්ද මේ අප සාමාන්‍යයෙන් මේ ලෝකයේ දකින ලෝකයේ අපට හම්බ වෙන යම් ප්‍රතිපදා ටිකක් ඒ තමයි අනුන්ට හිංසා කරන්නේ නැහැ. අවහිංසා වෙනවා. ඒ වගේම දෙන්න මේක කෙලස් දුරු කිරීමක්. මෙන්න මේ කෙලෙසේ ඉදිරි දුරු කරන්න. ප්‍රාණඝාතය කරන්නේ නැහැ. මම ප්‍රාණඝාතයෙන් වෙනවා. මෙන්න මේ විදිහේ කෙලස් දුරු කිරීමක් කරන්නේ. එතකොට බලන්න එතන මේ කියන කාරණාව. මේක හොඳට මතක තියාගන්න තියෙනවා. තව කෙලෙස් දුරු කිරීම නැතුව වෙන කරුණටකුත් මේකට කියනවා. අනිත්‍යය සත්ව හිංසාව කරනවා මම සත්ව හිංසාවෙන් වළකිනවා. වළකින්නේ මේ කියන එක අන්න කෙලෙස් දුරු කිරීමක්. අනිත්‍යය ප්‍රාණඝාතය කරනවා මම ප්‍රාණඝාත කරන්නේ නැහැ කියන එක කෙලෙස් දුරු කිරීමක්. හැබැයි මෙතන ඊළඟ විග්‍රහ ටිකත් එක්ක බලනකොට ඊට පස්සේ කියන ඔය ටිකම මේ මෙතන කරුණු ගොඩාක් කියනවා ඒ ටික කියලා ඊළඟ කාරණාව කියනවා කෙලෙස් දුරු කිරීම කියන්නේ නැතුව මේ චිත්තුපාදයක් උත්පාදේ වීම නැත්තම් එතන පැහැදිලි කරන්නේ මේ හොඳ මේ අර සිතට යම් හොඳ දෙයක් වීම ඒ තමයි මේ අනුන්ට හිංසා නොකරන එක. කයෙන්, වචනයෙන්, මනසෙන් තමන්ගේ හිතට යහපත් දේ කරන එක. මෙන්න මේ කාරණාව අර ටිකත් එක්කම මේ කුසලයක් උත්පාද කර ගැනීම පිළිබඳව කුසල් සිතක් උපදවා කිරීම බොහෝ උපකාරවන බව ඊළඟට කියනවා එය කයින් සහ වචනයෙන් කරනකොට කුමන කුමක් කියන්නේද? යම් කෙනෙක් සත්ව හිංසා නොකරනවා අන්‍යෝ සත්ව හිංසා කරනවා මම සත්ව හිංසා නොකරනවා කියන සිතක් උපද්දවා ගන්න. ඒක බොහෝ කුසලයක් කියනවා. කයෙන් වචනේ කරන එක කවර කතාවද? මුලින්ම කිව්වේ ඒක සල්ලේකයක් කියලා කෙලස් දුරු වීමක්. ඊළඟට කියන්නේ ඒක මේ සිතේ කුසලයක් කියලා. ඊට පස්සේ අපි කරුණ ටික වෙනින් වශයෙන් කතා කර මේ කරුණ අපි ඒ ටික බලන්න ඕනේ ඒකත් එක්ක මේ විදිහට ඒ කියන කරුණු සේරම එක්ක බලනකොට ආය කියනවා මේ මේ චිත්තුප්පාදය නැත්නම් මේ කුසලය ගැන කතා කරලා සීතාබතුන්ද විසම මග්ගෝ අස්ස තස්සම අඤ්ඤෝ සමෝ මග්ගෝ පරිකම්මනාය සීතා සේයතාවා පනචුන්ද විසමන් තිත්තං අස්ස තස්සඤ්ඤං සමතිත්තං පරික්ඛමාය ඒකෝ බික්කවේ විහිංසකම් පුද්ගලස්ස අවිහිංසකා හෝති විසම මාර්ගයක් කියනවා මේ විහිංසා කරන එක ඒක දුරු කරන්න කියනවා සත්ව හිංසාව නැත්නම් සත්ව ඝාතනය මෙන්න මේක විසම දෙයක්. මෙන්න මේක දුරු කරන්න කියන විසම මාර්ගයේ දුරලීම සම මාර්ගයකට යොමු වීම. විසම තොටුපළ දුරු කිරීම. අනින් අනිත් අය මේ විසම දේ කරන්නේ. නමුත් සත්ව හිංසාව වලකීම සත්ව හිංසා දුරු කිරීම මේ විසම දේ දුරු කිරීමක්. එතකොට දැන් කරුණු කිහිපයක් මේකට කියනවා. කෙලෙස් දුරු වීමක්, සිතට කුසලයක් ඉපදීමක්, විෂමයක් දුරු කිරීමක්. ඒ වගේම ප්‍රකාශ කරනවා මෙය ඊළඟ කාරණාවත් එක්ක නිවීමක් බව. එතකොට මෙතන මේ විග්‍රහ කරන්නලා පෙන්නනවා බුදුරජාණන් වහන්සේ මේ එකම කාරණාව ඔස්සේ කොහොමද කෙලස් දුරවීමක් කියන එක ඉස්මතු කරගන්නේ කියන එක. මේකේ අවසානයේදී ඒක විග්‍රහ කරලා පෙන්නනවා. උදාහරණයකුත් දෙනවා යම්කිසි කෙනෙක් මඩෙහි එරිලා තව කෙනෙක් එරිච්ච කෙනෙක් උඩ ගන්නවා කියන කාරණාව කරන්න බෑ. යම් කිසි කෙනෙක් මඩෙහි එරීලා නැති වෙච්ච තැනදී තමයි එයා උඩට ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අන්න ඒ වගේ කියනවා එයා යම් කිසි කෙනෙක් හික්මුණාට පස්සේ විහිංසාව දුරු වුණාට පස්සේ ඒ වගේම ප්‍රාණඝාතය මෙන්න මේ කාරණා දුරු වුණාට පස්සේ තමයි අනිච්චනා ඒ දෙයට යොමු කිරීමක් තියෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් මෙතන මේ කරුණු කිහිපයක් ඔස්සේ මේ පැහැදිලි කරගෙන ඇවිදilla බුදුරජාණන් වහන්සේ අවසානෙට විග්‍රහ කරනවා චොන්දේ මම ඔබට කෙලෙස් දුරු කරන පරියායක් දේශනා කරා. ඒ වගේම මම ඔබට මේ සිතට හොඳ දෙයක් උපදවා ගැනීම නම් වූ පරයයක් දේශනා කරා. ඒ වගේම නිවීම කියන පරයයක් දේශනා කරා. විසම දේ දුරවීම සම්බන්ධයෙන් දේශනා කරා. එහෙනම් ඔන්න බුදුරජාණන් වහන්සේ කිව යුතු කාරණා කියලා තියෙන්නේ කියලා ප්‍රකාශ කරනවා. එහෙනම් මෙතන මේ දේශනාව තුළදී අපට අර මුල කියපු කාරණාවත් එක්ක මේක තේරුම් ගන්න යන්න වෙනවා. මොකද එකයි මම මුලින්ම පැහැදිලි කරේ මේ ධර්මයේ මුල මැද අග කියන දේවල් ගැළපෙන විදිහටයි ප්‍රකාශ කරන්නේ. යම් ප්‍රතිපදාවක් ඉස්මතු වෙන විදිහටයි ප්‍රකාශ කරන්නේ. ප්‍රතිපදාවක් ඉස්මතු වෙන සත්‍ය අවබෝධයකට යොමු වෙන විදිහකට මේ ධර්මයේ දේශනා කරන්නේ. එන මුලින්ම මේ කෙලෙස් දුරු කියන කාරණාවක් නිස්මතු කරගන්න බලන්නේ ඒකයිනේ පැහැදිලි කරේ මේ සමාධිය කෙලෙස් දුරවීමක් නොවන බව මූලාරම්භයේම ආදිමේව මුලින්ම කළ යුතු දේ දෘෂ්ටි ප්‍රහාණය වීම ඒ දෘෂ්ටි ප්‍රහාණය වීමත් එක්ක යම් කිසි කෙනෙක් කෙලෙස් දුරු වෙන ප්‍රතිපදාව ඇතුලේ ඇතිවෙච්ච තැන අනුන්ට හිංසාවෙන් වෙන්වීම අර දෘෂ්ටිය දුරුවීම පාදක වෙලා යන තැනදී අන්න කෙලෙස් දුරුවීමක්. එහෙම නැතුනේ දැන් මේ එකකින් වෙන් වෙනවනේ. එතකොට දැන් ප්‍රාණඝාතයේ නොකිරීම විතරක් නෙවෙයි විග්‍රහ කරන්නේ. හිංසාව නොකිරීම විතරක් නෙමෙයි විග්‍රහ කරන්නේ. විහිංසා කරන අය එක්ක සැසඳීම. එතකොට විහිංසාව සහ හිංසා නොකිරීම අවිහිංසාව. මේ දෙක එක බලනකොට අන්න එතන කෙලෙස් දුරු වීමක් වෙනවා. අර මූලික ප්‍රකාශ කරපු විග්‍රහ කරපු මේ දෘෂ්ටිය දුරු වීමත් එක්ක. දැන් මෙතන මේ කරුණ ටිකේ ගත්තාම දැන් මුලින්ම සමාධි ගැන විග්‍රහ කරලා මේක සල්ලි කෙලස් දුරීම නෙවෙයි කියනවනේ. නමුත් දැන් මෙතන මේ මේ විග්‍රහ කරන පරයයදී අර දෘෂ්ටිය දුරු වීමත් එක්ක නැත්නම් යථාර්ථ දැකීමත් එක්කදී ප්‍රාණඝාතයෙන් වෙන්වීම, අදින්නා දාණයෙන් වෙන්වීම, භ්‍රමචර්යාව, මුසාවාදයෙන් වෙන්වීම, පිසුනා වාචයෙන් වෙන්වීම පරුසා වාචයෙන් වෙන්වීම, සම්පප්පලාපයෙන් වෙන්වීම, අභිජ්ජාවෙන් වෙන්වීම, ව්‍යාපාදයෙන් වෙන්වීම, මිච්ඡා දිට්ඨියෙන් වෙන්වීම, මිච්ඡා සංකප්පයෙන් වෙන්වීම, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්තයෙන් වෙන්වීම, මිච්ඡා ආජීවයෙන් වෙන්වීම, ඊළඟට මිච්ඡා ආයාමයෙන්, මිච්ඡා සතියෙන්, මිච්ඡා සමාධියෙන් වෙන්වීම, ඊළඟ මිච්ඡා සමාධියෙන් වෙන්විලා සම්මා සමාධියට යොමු වෙනවා. එතන කෙලෙස් දුරු වීමක්. දැන් අතන සමාධිය විග්‍රහ කරනකොට කෙලෙස් දුරු වීමක් නෙවෙයි. මිච්ඡා ඥාණයෙන් වෙන්වීම, මිච්ඡා විමුක්තියෙන් වෙන්වීම, තීන මිද්දෙන් වෙන්වීම. ඒ එතකොට බලන්න කොච්චර දේවල් සමාධිය පැත්ත සමාධිය නිකං සමාධිය වඩනවා කියන එකට එහා ගියපු දෙයක්. ඊළඟ උද්දත භාවයෙන් වෙන්වීම, විචිකිච්ඡාවෙන් වෙන්වීම, මේ විදිහට බොහෝ කරුණු අර අපට හම්බ වෙන මසුරු බව අර කලින් අර වත්තුප සූත්‍රය ප්‍රකාශ කරපු මේ සියලු කාරණා ඒ සියල්ලක් මෙතන විග්‍රහ කරලා පෙන්නන මසුරු බව, ඒසියාව, ගුණමකන බව, මායාව, ඊළඟට නිහතමානී නැති බව, පාප මිත්‍ර අන්න පාප මිත්‍රයන්ගෙන් වෙනගෙන කල්යාණ මිත්‍රයෙක් වෙන වෙන බවට කල්යාණ මිත්‍ර බව ඇති වෙන එකට ඒකත් කෙලස් දුරු වීම ප්‍රමාදයෙන් වෙන් වෙච්ච අයින් වෙච්ච අයින් වෙන බව ඒ වගේම අසද්ධාවෙන් වෙන් වෙච්ච බව අහිරිකයෙන් වෙන් වෙච්ච බව අනුත්ප්පයෙන් වෙන් වෙච්ච බව ඒ වගේම අපස්සුතයෙන් වෙන් වෙච්ච බහුසුත වීම ඒ වගේම විරිය කුසීතයෙන් වෙන් වීම ඒ වගේම දුෂ්ප්‍රඥේ මුට්ටස්සතියෙන් මෙන්න මේ විදිහට පටිනිස්සග්ගයෙන් වෙන්වීම මේ නිවන දක්වාම විග්‍රහ කරන කාරණා ක්‍රමානුකූලව මූලික තැන ඉඳලා අවසාන දක්වාම පෙන්වෙනවා මේ වෙන කාරණා. හැබැයි අරකට එක්ක සාපේක්ෂ කරලා පෙන්වන්නේ. දැන් මේ ටික අපි කැටි කරලා ගත්තොත් මේකේ ඇතුලේ තියෙනව නේද මේ වෙන් වුණා කියන තැන අපර මුලින් කෙලෙස් දුර වෙන්නේ කියපු ටික. ditthadhamma sukha viharanayak කියපු ටික. මෙතන සමාධිය විග්‍රහ කරනවා. ඒතර මිත්‍යා සමාධියෙන් සම්මා සමාධියටපත් වීම. නීවරණ වලින් වෙන්වීම. ප්‍රඥාවෙන් යුක්ත වීම, සිහියෙන් යුක්ත වීම, තීන මිද්දාදී ව්‍යාපාදී වෙන්වීම. ඒතර මේ එතන මෙතන විග්‍රහ කරනවා කෙලස් දුරු වීමක් කියලා. මුලින් විග්‍රහ කරා මේ සමාපatti සල්ලේකයක් නෙවෙයි කියලා. එතන විග්‍රහ කරලා පෙන්වන්නේ මූලිකව අර දෘෂ්ටිය දුරවීමක් නැත්තම් මේ යථාර්ථය දැකීමක් එක්ක විග්‍රහ කරගෙන ආවේ. සමාපත්තියක් තුල වාසය කිරීම තුල කෙලෙස් දුරවීමක් නෙවෙයි. ඇති දෙයක් නැත්තම් අපි තුල හම්බුන කලින් එකත් එක්ක දැන් ස්වභාවයට පත් වෙනකොට අර දෘෂ්ටිය පාදක කරගෙන මිච්ඡා සමාධිය සම්මා සමාධිය. මිච්ඡා සතිය සම්මා සතිය. ප්‍රාණඝාතය ප්‍රාණඝාතය වෙන්වීම. මෙන්න මේ දෙක එකටකට අනිකක් සැසඳෙනකොට ඒ කෙලෙස් දුරු වීම. දැන් මේ පින්වතුන් දන්නවා පටිච්චසමුප්පාදය කියන එක සහ පටිච්චසමුප්පන්න ධර්ම කියන වෙනසක් තියෙනවා. පටිච්චසමුප්පන්න ධර්ම කියන්නේ පටිච්චසමුප්පාදයෙන් සකස් වෙච්ච බව. ඒ පටිච්චසමුප්පාදය කියන්නේ ඒකට නෙමෙයි. පත්‍යෙන් උපදින බව. එනම් මේ කෙලෙස් දුරවීමක් බව හම්බ වෙනවා. හැබැයි පාදක වෙනවා අර දෘෂ්ටිය ආදි මේව මූලික වෙච්ච කාරණාව යථා භූත වශයෙන් දැක්ම. නමුත් සමාපත්තිය තුළ වාසය කිරීම විතරක් නෙවෙයි. දැන් මේ ටිකම ආයෙ පැහැදිලි කරනවා. මේ කරුණු ටිකම මේ කෙලෙස් දුරවීම කියපු කරුණු ටිකම පැහැදිලි කරනවා. මේක මේ කුසල් සිතක් උපද්දවා ගැනීම කියලා. එහෙනම් ඒක කිරීම කයින් වචනෙන් කිරීම ගැන කවර කතාවද? කුසල් සිතක් උපද්දවා ගැනීම. එතකොට මේ කුසල් සිතක් උපද්දවා ගැනීම කියන එක අර කෙලෙස් දිරුවීමක් කියන එකම නෙවෙයි. ලෝකයෙන් අපට පේනවා කෙලෙස් දුරවීමක් කියලා. හැබැයි කෙලෙස් දුරවීම කියන දේ තුළ කුසල් සිතක් උපද්දවා ගැනීම තමයි. ඒකයි බුදුරණවහන්සේ මේක වෙන්ගෙන් වශයෙන් කියන්නේ මම ඔබට කෙලෙස් දුරු වීමත් ප්‍රකාශ කරා. කුසල් සිත උපදවා ගැනීමත් ප්‍රකාශ කරා. විසම් බවත් ප්‍රකාශ කරා. නිවිච්ච බවත් ප්‍රකාශ කරා. දැන් මෙතන නිවන කියන අවහිංසාව වෙන් වෙන හිංසාවෙන් වෙන අවිහිංසාවයි. නිවුණ. විහිංසාව නිවුණා. එතකොට ඒ ඒ හේතු ටික එක නැති වුණා. මිත්‍යා සමාධියෙන් ගෙන්න සම්මා සමාධිය. එතකොට මිත්‍යා සමාධිය කියන කාරණාව වෙන් වුණා. ඒක නිවුණා. ඒකේ හේතටක නැති වුණා. මෙන්න මේ ආකාරයට තමයි ඒ ප්‍රතිපදාව මෙතන විග්‍රහ කරලා තියෙන්නේ. ඒ නිසා මේ එකම දෙයට චිත්ත චිත්ත උත්පාදයට ඊළඟට විසම මග්ගයේ දුර වීම කියන සම මගට ඒත් මේ කරුණු ටිකම. එතකොට එහෙනම් මේ විග්‍රහ කරලා දුන්න මේ කරුණෝ ඒ කෙනාගේ මූලික චින්තනය එක්ක මූලික හැඟීම එක්ක මූලික ස්වභාවය එක්ක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපට ගොඩාක් කතා කරන්න පුළුවන්. මම අද දවසේ මේක සම්පූර්ණයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද තව මේකේ විග්‍රහ ගොඩාක් කරන්න පුළුවන්. ඉතින් අපි බලන්නට ඕනේ මේ දේශනාවේ තියෙන මේ විග්‍රහය. දැන් අපි ගොඩක් වෙලාවට මේක හිතලා නැහැ. ඒ තමයි මේ කෙලෙස් දුරු කියන ගොඩ ඇතුලේ සමාධියක් අන්තර්ගතයි. නමුත් සමාධිය විග්‍රහ කරන එක කෙලෙස් දුරු වීමක් නෙවෙයි කියනවා. මුලින්ම දෘෂ්ටිය පිළිබඳව කතා කරන්නේ. ඔන්න ඔය පිළිවෙල බලන්න. ඔය ස්වභාවය තේරුම් ගන්න. ඔය ස්වභාවය ඔය පිළිවෙල තේරුම් ගත්තේ නැත්නම් අපට පින්තුණි බුදුරණාහිසේගේ ඒ දේශනාවේ අර්ථය ගන්න බෑ. අපි ගොඩක් වෙලාවට පිටින් ටිකක් විතරයි ගන්නෙ. අනිත් එක තමයි අපි හැමෝම කැමති මේ දේශනාව අහපු ගමන් අනේ මට තේරෙනව නම් ඇත්තටම කැමති යෝක. නමුත් යමක් අහපු ගමන් මේක තේරෙන්නේ අපි දන්න නිසානේ. කියන්නේ අපේ මට්ටමට ගැළපෙන දෙයක්. අපේ මට්ටමට ගැලපෙන දෙයක් හම්බ වුණා. ඒකයි තේරෙන්නේ. මම උදාහරණයක් කියන්නම්. අපි හිතමු ඉස්කෝලේක නැත්නම් ඔව් ඉස්කෝල සස්පෙල ගණිතයේ ගුරුවරයෙක් උගන්වමින් ඉන්නවා. ළමයින්ට. ඉංජිනේර කෙනෙක් ඒ පන්තියට යනවා. ඉගෙන ගන්න. එයාට අර ගුරුවරයා උගන්වන දේ අමුතුවෙන් තේරුම් ගන්න ඕනේද? නෑ. එයා දන්නවා. එයා දන්න දෙයක් කියන්නේ. අපි හිතමු මුලින් ඉඳලා සාමාන්‍ය ඉගෙන ගත්ත යුතු ළමයෙක් යනවා කියන්නේ. එයාට කිව ගමන් හම්බෙන්නේ නෑ. එයා ඒකට යොමු වෙන්නට ඕනේ. එහෙනම් අපිට කිව්ව ගමන් ඒක හම්බෙන්නේ අපි දන්න නිසා. එන බුදු දේශනාව තුළ බුදුරන් වහන්සේගේ අවබෝධය ප්‍රඥා ගෝචර වෙන දෙයක් විග්‍රහ කරා. අපේ ප්‍රඥා ගෝචර භාවයත් එක හම්බෙන්න ඕන. එහෙම නැතුව අපට හම්බ වුණොත් අපට දැන් තේරුණා කියලා මොකද අපේ සක්කාය දිට්ඨිය එච්චර ප්‍රබලයි. අපි හැම වෙලෙම කැමති අපේ සක්කාය දිට්ඨියත් එක්ක හරි මට දැන් මේක තේරෙනවා කියලා තමන්ම හිතාගන්න. තමන්ටම ලකුණක් දාගන්න. නමුත් එතන බුදුරජාන් වහන්සේ පෙන්නපු මේ කෙලෙස් දුරු වෙන විදිහේ වැඩපිළිවෙලකට එන්නේ නැහැ. අපට යමක් ලෝකයේ තුල තේරෙයි. ලෝකයේදී යමක් හම්බෙයි. නමුත් ලෝකයේදී හම්බුණාට ඒක ලෝකෙන් ඉතරන දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ බුද්ධ වචනේ අපි හරියට ඉගෙන ගන්නට ඕනෝ. ඉතින් මම අද මෙතනින් අවසන් කරනවා අද මට ටිකක් අසනීප තත්ත්වයේ තියෙද්දි මම මේ කතා කරේ විශේෂයෙන් කතා කරන්න අමාරුකම තියෙද්දි වෙන අසනීපයක් නෙවෙයි උගුරේ ලොකු අමාරුවක් තියෙද්දි මම මේ පින්වුතුන්ට දවස් 7-3ක් විතර සම්බන්ධ නොවිච්ච නිසා මම මේ කතා කරේ ඉතින් ඒ නිසා මේ දේශනාව තව දුරටත් අධ්‍යයනය කරන්න අපි තව මේක සම්බන්ධයෙන්ම ඊළඟ දවසෙත් අපි සාකච්ඡා කරමු